ඒ ਸਰවචනාංශයේ දේශිත වචන දේශිතයේ පාළිය ඒ විදිහටම අපිට අද දැක ගන්න අහගන්න පුළුවන්කම ලැබීම අපිට යතින් ලොකු උරුම වාසිකමක් තියෙනවා මුළු ලෝකෙම පිළිගන්නවා මේ අපේ ත්‍රිපිටකයේ සඳහන් ඒ සූත්‍ර පාළිය තමයි වැඩියෙන්ම හොඳට ලෝකේ අරසා වෙලා රැකිච්ච බුද්ධ වචන කියන. ඉතින් අපිට එනකොට අපි දේශීය භාෂාව එහෙම නැත්නම් මව් භාෂාව නොවුනට ඒක ගෞරව සම්ප්‍රයුක්තව අපි මාධ්‍ය වශයෙන් පාවිච්චි කරනවා. ඒ සුද්ධ ලියවිල්ල නැත්නම් අපේ පාලි දේශනාව කියලා. ඉතින් ඒක අපි අහන්න අහන්න අපිට බුදුරජාණන් වහන්සේත් එක්ක ළඟින් ඉන්නවා වගේ ඒ නැත්තම් හදා බෙදා ගන්නවා වගේ ඇඟීමක් ඇති වෙනවා. ඒ නිසා අපි වාසනාවන්තයි කියන වචනේ මම පාවිච්චි කරේ ඒකයි. ඉතින් මේ විදිහට අපි ගත කරන මේ ජීවිතයේ කොච්චර පුංචි කාලයක්ද අපට තියෙන්නේ මේ සරුවච්චන් වහන්සේ වගේ ඒ කිසිම දෙකක් නැති වචන කතා කරන උත්මෙන් වහන්සේ නමකට හුඟක් දෙන්න අපි කොච්චර වෙලා ගත කරන්නේ එච්චර පිළිච්ච නැති සාමාන්‍ය අඳබාල ජනතාවත් එක්කද කියලා බැලුවොත් අපි මේ ගත කරන කාලේ වටිනාකම තවත් වැඩි වෙනවා. ඒ මොකද අපි මේ වගේ සැලසුමක් ඇතුව කටයුතු කරලා ඒ සර්ව සැලසුම සාර්ථක වුණේ නැත්නම් අපිට කවදාකවත් මේ වගේ හොඳට පట్టල වෙලා ධර්මයක් සඳහාම විනාඩියක් දෙකක් පැයක්මාරක් ගතකරනද නිවේ අපේ ජීවන රටාව හැදලා තියෙන්නේ. සමාජ රටාව හැදලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපිට ප්‍රයත්න කරන්න ඕන. අපිට සැලසුම් කරන්න ඕනේ. කරන කරන සැලසුම් හරියන්නේ නැහැ. ඉතින් හරි ගියාට පස්සේ තමයි අපිට මේ වගේ වෙලාවක් හම්බෙන්නේ. ඒ සාර්වජ්‍ය දේශිත පාලි මාලාවකට අහුම්කම් දෙන්න ඒක ගැන අපිට පොඩ්ඩක් ගැඹුරකට ඇතුළට කිඳාපහින්ද. ඉතින් විශේෂයෙන්ම සර්වජන් වහන්සේ විසින්ම සඳහන් කරලා තියෙනවා අපි අම්මා ආකාරයකට යම් වෙලාවක මේ සඳහන් බික්කුණීවා බික්ඛුවා බික්ඛුණියාවා කියන විදිහට තමන්ගේ සංසාරේ බය දැනගෙන ඒ සංසාර බයෙන් ගැලවීමටම කටයුතු කරන මේ වගේ නේවාසික භාවනා වැඩමුළුවකට එහෙම නැත්නම් පැවිද්දකට එහෙම නැත්නම් අග්නිෂ්ක්‍මණයකට අපිට අවස්ථාව ලැබුණොත් ඒක ඉතින් සංසාරේ බොහෝමත්ම කලාතුරකින් හම්බෙන වෙලාවක්. ඉතින් ඊට පස්සේ මේ ලැබිච්ච කෙනාට ඒකත් ලොකු දෙයක් තමයි. එහෙම නැත්නම් මේ එදිනෙදා කිහිකවල වල තියෙන ග්‍රාම සංඥාවෙන් අයින් වෙලා, ඥාන පිළිවි සංඥාවෙන් අයින් වෙලා වස්තු භෝග නිචල චංචල අතරමිනිබුතු ඇත්තස් ආදී ඒ දේවල් වලින් හිත අයින් කරගෙන ලැබීමම ලොකු සතුටක්. ඒක සඳහා සැලසුම් කරන ඔක්කොටම හරියන්නේ නැහැ. අපි ඒකයි මේ වගේ తాවකාලිකව තවත් 10 15ක් වෙන් කරගෙන මේ ඒ සැපය විඳ ගන්න උත්සාහ කරන්නේ. ඒක ඇත්තටම කාය විවේකයේ කියලා අපි සඳහන් කරන්නේ පොතේ තාක්ෂණික භාෂාවේ ඒ කාය විවේකයේ ලැබුණු පමණින්ම හැම කෙනෙක්ම ඒ කාලය යහපත් විදියට ගත කරනවා නෙවෙයි. ඒ කාය විවේකී ලබා ගැනීමට යම් උපාය මාර්ගයක් ක්‍රමයක් සා විදියක් යෙදුවද ඒ ප්‍රතිඵලය නැත්නම් එහි ප්‍රතිඵලය වශයෙන් අපට මේ අරණ්‍යගත වීමක් හොක්ක මූලගත වීමක් ශූන්‍යාකාරගත වීමක් විලා ඒ වගේම සමාන අදහස් ඇති පිරිසක් එක්ක ලැබෙන්නේ ඉතින් සාසනයක් තියෙන කාලේ විතරයි. ඉතින් එහෙම ලැබුණාට පස්සේ ඒ ලබාගත්තා වූ ඒ කාය විවේකය ඉන් එහාට ගෙනියන්න නැත්නම් මේ කාය විවේකයේ තන වඩා ගන්න වඩා වර්ධනය කරගන්න ඒ මෙතෙක් කල් යොදවපු ක්‍රමසා විදි ප්‍රමාණවත් වෙන්නේ ඊට පස්සේ වෙන බෙහෙත් පන්තියක් දෙන්න ඕනේ මොකද මේ කාය විවේකයේදී අපි බලාපොරොත්තු වෙනවා නම් යම් විදියකට ඒ සීලයක් එහෙම නැත්නම් අපි කියමු කාය වචන දෙක ඉක්මවා ගන්න පුළුවන් පරිසරයක් ලැබුණයි කියලා ඒකත් ප්‍රයෝගයෙන් තමයි ලැබෙන්නේ. ඒකත් අපි සාර්ථක ව්‍යාපාරකින් තමයි ලැබෙන්නේ. එපමණකින් සතුටු වෙන්න බෑ. මොකද නොබෝ වේලාවකින් ඒ ලබාගත් කාය විවේකයේම අලියම නිකම්මල්කමක් වෙනවා. හරිම නිරතකමක් වෙනවා. හරිම පාළුගතයකට වැටෙනවා. මොකද අපේ හිත අපේ ඉන්ද්‍රම් පුරුදු වෙලා තියෙන්නේ පුදුමාකාර විවිධාකාර සංඥාවල් එක්ක එහෙම නැත්නම් කියනවනම් විවිධාංගීකරණය හරහා නැත්නම් සැනකෙලි හරහා විවිධ නැටුම් කෙලි සරහා තමයි අපි මේ දවස කබලකල එන කෙනෙක් වගේ ගත කරන්නේ. ඒ ඒ සංඥාවල් වලින් ඒ විවිධාකාර දේවල් වලින් අපි කාය විවේකයේ ඉස්සර කරලා විවේක තැනකට ගියාට අර කර කබලේ පැලෙනකන් ඉන්නකන් ඒක දපක් වුණාට මේට ආවට පස්සේ ඒක ආයශ්‍රයක් හරිම ඒකාකාරී දෙයක් වෙනවා. හරිම කම්මැලි. එහෙම නැත්නම් පාළු සැක කරන තැනක් වෙනවා. ඊට පස්සේ සිද්ධ වෙනවා අරබේ අර්ලි ඩේට ඊවල් දරෝණ ඉන්නකොට තියෙන සංසාර බයට ඒ ප්‍රශ්න වලට උත්තරය කායි විවේකේ වුණාට කායික ලැබිච්ච කෙනාට වෙන ලෙඩක් තියෙන්නේ වෙන බේතක් දෙන්න ඕන. ඉතින් ඊට පස්සේ ආට චිත්ත විවේකේ ලබා ගැනීම පිණිස චිත්ත භාවනා කරන්න. අපි කිව්වොත් කාය විවේකයෙන් අපි ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන්නේ සීල ශික්ෂාවට පහසුකම් සහිත පසුවිම සකස් කරගන්න. එහෙම නැත්නම් සීල ශික්ෂාව අදි සීල ශික්ෂාවක් වටපත් කරගන්න කරන පසුවිම සකස් කිරීමක් තමයි වේදිකාසර සීලක් තමයි මේ අරන්නේ රුක්ක මූලගත වීම. එහෙම නැත්නම් ශූන්‍යකාරගත වීම. ඉතින් ඒක සාර්ථක වුණාට පස්සේ ඒ ප්‍රමාණය මදි ඉදිරියට මතුවෙන ලෙඩ රෝග වලට බෙහෙත් කරන්න. ඒකට වෙනම බෙහෙත් පන්තියක් තියෙනවා. ඒකට කියන්නේ චිත්ත භාවනාව කියලා. ඉතින් ඒ චිත්ත භාවනාව කාය භාවනාවට වැඩිය සියුම්. නැත්නම් කාය විවේකයට වැඩිය චිත්ත විවේකයේ සියුම්. ඒ නිසා ඒකට අර කලින් කරපු අනුග්‍රහ හරියන්නේ නැහැ. ඊට වැඩිය සූක්ෂම, තීක්ෂණ අනුග්‍රහ කරන්න ඕනේ. එහෙම නැත්නම් සප්පාය කරනු සලසලා දෙන්න ඕනේ. පසුබිම සලසලා දෙන්න ඕනේ. මේ ලබාගත් කාය විවේකය හැදෙන්න වැඩෙන්න මෙන්න මේ හැදීම වැඩිවීමට තියෙන පාලි වචන තමයි භාවනාව කියන්නේ. භාවනා කියන එක වඩනවා කියලා තමයි අපි සිංහලෙන් පරිවර්තනය කරලා තියෙන්නේ. ඒක නිසා පොළවේ පැලේ හිටවනකම් එක ක්‍රමයකට සත්කාර සම්මාන කෙරුවට පස්සේ පොළව කැටේ කණු කැපිලා පැලවිලා එතන නෙලලා පැලේ හිටවගත්තට පස්සේ ඒක වඩා වර්ධනය කරන්න තවාන් කාලේ කරපු වැඩ හරියන්නේ නැහැ. ගොවියා වෙනම වැඩ පිළිලක් කරනවා. ඉතින් ඒතනත් يعني කාය විවේකේ යම් ප්‍රමාණික සාර්ථකත්වයක් කෙනාට ඉදිරියේදී ලබාගත යුතු ඒ චිත්ත භාවනාව අධිචිත්ත භාවනාවක් කරගන්න ඒකේන සම්පූර්ණ දැනුමක් ඇතුව අරණිගත වෙනව නෙවෙයි. සම්පූර්ණ දැනුමක් ඇතුව රුක්ක මූලගත වෙනව නෙවෙයි. ශූන්‍යාකාරගත වෙනව නෙවෙයි. ඒ කිනාට කියලා දෙන්න වෙනවා. අර කරගෙන ගිය වැඩපිළිවෙලම තව ඊටාම සුසර කිරීමෙන්, සුමට කිරීමෙන්, සූක්ෂම කිරීමෙන් චිත්ත භාවනාවකට අවශ්‍ය පරිසර ලබා දීමට ඒකට සර්වඥාන්සේ පාවිච්චි කරන වචන තමයි අනුග්‍රහ කරනවා කියන්නේ. චිත්ත භාවයට අනුග්‍රහ කරනවා. ඉතින් අර තවත් පැත්තක් මේකේ තියෙනවා. ඔය කාය භවනා සඳහා කරන අනුග්‍රහ සාමූහිකව හදා බෙදා ගන්න පුළුවන්. ඒක ආචාර ධර්ම මට්ටමක තියෙන්නේ. නමුත් ඒක ලබාගත්තට පස්සේ කියන්නේ කාය විවිධක ලබාගත්තට පස්සේ එහෙම නැත්නම් ශුන්‍යාගාරය රුක්ක මූලයේ අරණ්‍ය වාසය ලබාගත්තට පස්සේ නැත්නම් අපි කියනවා අබිනිෂ්ක්‍මණයෙන් පස්සේ මේ චිත්ත භාවනාවේදී සාමූහිකව කරන දේවල් වලට වැඩිය පෞද්ගලිකව කළ යුතු ටිකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ සූක්ෂම භාවය හරි වැඩි. ඒ වගේම ආධ්‍යාත්මික ගතිය වැඩි. ආගමික ගතිය වැඩි. ඉතින් ඒ නිසා මේ චිත්ත භාවනාවක් හොයන ඒකේ වටිනාකම කාය භාවනාවෙන් චිත්ත භාවනාව වෙන් කර ගන්න පුළුවන්. කාය විවේකයෙන් චිත්ත විවේකයෙන් වෙන් කර ගන්න පුළුවන් කෙනාට වෙනම පාඩම් පන්තියක් ওই ත්‍රිපිටකය අවසල බලනකොට අහුවෙනවා. ඒ පාඩම් පන්තියේ එක පියවරක් තමයි ඔය. ඒ කෙනා තමගේ චිත්ත භාවනා වැඩෙන්න අවශ්‍ය කරන්නා වූ අනුග්‍රහ තේරුම් අරගෙන ඒව උපයසප්පය ගන්න ඕනේ. අන්නේ උපයසප්පය ගැනීමදී තේරෙනවා දැන් වැඩපිළිවෙල තියෙන්නේ Taman ඇතුලේ විතරයි. එහෙම නැත්නම් දැන් කතා බහ කරලා කරන දේක් දැන් නැත්තේ දැන්. දැන් තියෙන්නේ ඒ තම Taman අයිට වැඩි විවේකයකින් චිත්ත විවේකයක් ලබා ගන්නා ස්වභාවයෙන් කටයුතු කරනකොට අපි එකන හිතාගෙන ඉන්නවා ඒක සඳහා හොඳම දේ මේකයි කිය. ඒකටත් ඉඩ තියෙනවා. නමුත් සරුවචන් වහන්සේ විතර එච්චරම ඒ වැඩවලට කල් ගත්ත කෙනෙක් ਸਰවඥාන්සේ දාන්නේ නැහැ. සාරාංශය කල්ප ලක්ෂයක් කියලා අපි නිකන් සාමාන්‍ය වචනින් කියන ඒ කාලයක් පුරාකට බුද්ධ උත්පාද කාලවල අබුද්ධ උත්පාද කාලවල ශාසනය ඇති කාලේ ශාසනය නැති කාලේ මිනිස්සෙක් වශයෙන් තීසනෙක් වශයෙන් විවිධ විදිහට සර්වඥාන්සේ මේක අත්දා බලලා තිනවා අත්දා බලලා ඒක සඳහා දැනට තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කාය පරිත්‍යාගයෙන් ඉදිරිපත් වෙන ඇත්තන්ට සර්වචනාංශය දෙනවා ඒක කුලි කරලා අඹරලා පිටු කරලා මෙන්න මේ ටික බලාගන්න එතකොට Tamanට ලබාගත් කාය වේගයේ ඔසවත වීමක් කරන්න පුළුවන් උසස් පත්‍රකපත් කරගන්න පුළුවන් චිත්ත භාවනා පාඩපත් කරගන්න පුළුවන් කියලා මේ අනුග්‍රහිත පහක් ප්‍රසිද්ධයි අනුග්‍රහිත සූත්‍රයේ අංගුත්තර පංචක නිපාතේ සඳහන් වෙලා තියෙනවා ඉතින් ඒ සඳහා පළවෙනිම දෙන දේ තමයි සර්වඥයන් සඳහන් ගන්නේ අර කාය වේගය ලබාගෙන තමන්ට ලැබිච්ච පරිසරයේ gedara dore තියෙන සීලය මදි වැඩිපුර සීලයක සමාදන්. අපි කියනවා සීලය අධි සීලයක් වඩපත් කරගන්න. ඒ නැත්නම් වැඩි සීතල වෙන්න ඕන. වැඩි හික්මෙන්න ඕන. වැඩි සීලාචාර වෙන්න ඕන. කියන දේ අහන්න ඕන. ඒ නිසා ඒ සීලය අලුත් කරගන්නවයි කියලා කියන්නේ මම දැන් අලුත් වැඩපිළිවෙලකට ගිය නැත්නම් යෝගාචර වැඩපිළිවෙලට ගැලපෙන සුදුස්සෙක් පාටපත් වෙන්න හිත අලුත් කර ගැනීමක් වෙන්නේ මෙතන. ඒක ශල්‍යගාරක ලිඩික් අතර වාසිය ගැඳුම් ටික ගලවලා දාලා ශල්‍යගා ශල්‍ය කර්ණ කරනදී මයිල් ටික දිහාම කපලා දාලා පිරිසිදු කිරීමක් කරනවා. එහෙම නැත්නම් ශල්‍ය කර්මයට සුදුසු නෙවෙයි. පරිසරය සුදුසු ජීවණු හරණය කරන්න. යන්නේන ගැටියත් ඔක්කොම මේකට ඇඳුම් ඇඳ ගන්න ඕනේ. ඒ නිසා මේ ලංකාවේ අය විසිල් ලඳිනකොට සිල් ගන්නකොට සිල් ලඳුමක් කියලා තියෙනවා. කාලසටහනක් තියෙනවා. කලාවක් වෙලාවක් තියෙනවා. පරිසරයක් තියෙනවා. ඒ වගේ අපිට අවුරුදු 2600 ඇතුළතම අපිට ලැබිච්ච විශාල උරුම දායාද. එහෙනම් අපිට තේරෙන්නේ ඇයි මේ ගෙදර ඉඳලා කරන එකයි මේ මගේ තැනට ඇවිල්ලා කරන එකේ වෙනස. හරියට ශල් කර්මයක් කුස්සිය කරන්න පුළුවන්, කක්කුස්සිය කරන්න පුළුවන්, සල්්‍යාගාරයක් කරන්න පුළුවන්. ඉතින් ඒකෙදී දන්න කෙනා වෛද්‍ය ශාස්ත්‍රය දන්නේ කෙනා කක්කුසිය කුසිය දැනන් තමයි පුළුවන් නම් ශල්‍යගාරයට සමාන ලංකාවේ බැන්න සිංගප්පූරිය. බැන්න ඉන්දියාවට. ඒ මොකටද? ඒ ශල්‍යගාර පහසුකම් ටික ලබා ගන්න. ඒක නිසා ඒ Taman ඒ සීලයක් ගන්න සමාදම් වෙන්න ඒ පේ කරපු වෙච්ච දේවල් නැත්නම් කැප කරපු දේවල් වල තරමට සීල අරසා කරනවා මොළ ධාතුව තියෙන මනුස්සයා. එහෙම නැත්නම් මෙතෙන්වත් ඇවිල්ලා ගෙදර තියෙන පහසුකම් ඉල්ලන. අන්ට අරක නෑ මේක නෑ පස්සට විල්ලු දෝන උදේට ලුණු කැඳ ඕනේ අවසට මේ මේ දේවල් ඕනයි කියලා ඒක ඇත්ත තමයි ඉතින් බැරි නම් ඉතින් මොනවා කරන්න දේවල් දීලා හරි කමන්න වැඩි කරන්න ඕනේ. නම සීල කියන්නේ අන්න ඒ වයිදී හික්මීමක් Tamanට කැපකිරීමක් Tamanට ඉදිරියට යෑමක් Tamanට කරන්න පුළුවන්ද කියලා අභියෝගයක් ගන්න එක තමයි. ඒක නිසා ඔක්කොටම සමාන මට්ටමේ කරන්න බැරි අපි ඔක්කොටම සමාන මට්ටමේ පෙරපින්නේ නැහැ. ඒ නිසා බැරි අයට අපි පහත් කළා ගන්න නරකයි. ඒ පොදු වශයෙන් බලනකොට පෞද්ගලික වශයෙන් තමයි බලන්න ඕනේ මෙතන තියෙන කැපකිරීමක්, ඉක්මීමක්, සීලාචාර වීමක්, සීතල වීමක්. ඒ නිසා පුළුවන් තරම් ඒකට අපකැප වීම සඳහා කරන තනංගේ අධිෂ්ඨාන ශක්තියට බුදුහාමුදුරුවෝ දෙන වචනේ තමයි සීලානුකම්පිත කියන්නේ. සීලෙන් අපි අනුග්‍රහ කරනවා. ඊට පස්සේ මේ පැයේ අපි මේ කරන්න හදනවා වගේ සුත අනුග්‍රහිතේ පිණිස සර්වචන්නාංශයේ එවැනි අත්තන්ට දෙන උපදේශ පන්තියක් බණ ටිකක් අවවාද ටිකකට අහුම්කම් දෙනවා. මගේ පුද්ගලික මතය තමයි අද විශේෂයෙන් මේ භාවනා වගේ දේවල් වලට එළඹිලා කටයුතු කරන දී ගත්තොත් ඇත්තෝ උපාසක උපාසික ඇත්තන්ගේ ධර්ම දැනුම ශ්‍රේෂ්ඨයි. අද ඒ ගිහි දැනුම වික්ෂණ වහන්සේලාගේ එතයේ සඳහාම අපකප වෙච්ච දැන අයගේ දැනුම ඉක්මවන්න අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. ඒ ගියත ගම තමයි ඔක්කොම මේ උපකරණ ටික තියෙන ඔක්කොම කරන්නේ අර ගෞරවය නිසා වික්ෂුන් වහන්සේ නමක් උඩ තියලා බණ කියව ගත්තට බණ අහන එක්කෙනෙකුටවත් එහෙම අලුතෙන් අහන දෙයක් වික්ෂෝධයෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බණ අහන්නේ මම දන්න ටික හාමුදුරුවෝ දන්නවද කියලා දැනගන්න විතරයි. ඒක ඔය අහන ප්‍රශ්න වලදී එනවා. මම නම් දන්නවා දැන් හාමුදුරුවෝ දන්නවද? ඒ හාමුදුරුවෝ පිළිවෙල දන්නවද කියන එක තමයි කියන්නේ. ඒ නිසා අද ඒචිනේ බණ කියන එකෙදත් තමයි නසුකරම් බික්කවේ පරිසම් ධම්මං දේසීතුන් කියලා බුදුසසුනේ දත් දේශනා කළා කියලා. ඒ මොකද ගියත් අද ඒ ත්‍රිපිටකයට එහෙම නැත්නම් ඒ ධර්ම දැනුමට ළඟා වීමට ක්‍රමසා විදි තියෙන ගොඩ දෙනෙක් යනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ගිය කිනාට ඒක දැනගන්න පුළුවන් හැකියාව වැඩි. ඒකේ හොඳ නරක දෙකම තියෙනවා. නමුත් මට මතකයි මම මම ගියා ඉන්න කාලේ කොච්චර ආසාවකින් ඒ කෙලින්ම ත්‍රිපිටක පොත් කියවද කියලා. ඒ කියනකොට මම සුබතරාමිට ගිහිල්ලා <clears throat> මේ ධම්මවාස ස්වාමීන් වහන්සේට වැඳලා මම ඒ ත්‍රිපිටකය කියනකොට කියනවා මේ මහත්යෝ මේ සංඝයාවත් ඕක කියවන්නේ සංඝයා කියන්නේ සංග්‍රහ ග්‍රන්ථ ත්‍රිපිටක ලියපු අට කතාචාර්යවල් බණ කියන්නේ ත්‍රිපිටකය කියවන්නේ ඉතින් මම මට හරි ගෞරවයක් තියෙනවා ඉතින් මම පොතක් ගෙනිච්චාම මාස දෙක තුන දා ගෙදර ඉන්නේ ඒ පොතට කවර දාලා හරි දැස්සලා ගෙනල්ලා ආයෙ තැන්පත් කරනවා අනිත් දවසේ යනකොට තව එකක් ගෙනියනවා. අර වැටෙන්නේ සමාල්ලාවට කියන කොටසෙන් 10ක් 15ක් විතරයි. ඉතින් එතන ළඟ ඉන්න පන්සලේ හාමුදුරු ගාවට ගිහිල්ලා කියනවා සංස මේ පාලියට වැඩිය සිංහල ටිකක් අමාරුයි. පාලි අමාරුයි සිංහල පරිවර්තනයේ පොඩ්ඩක් අමාරුයි. මොකද කරන්නේ හා මහත්යෝ මේ පිටුවේ කියන එක එහෙම මේ පිටුවට දාන්න කියලානේ ඔය ත්‍රිපිටක මණ්ඩලය හදලා තියෙන්නේ. ඉතින් ඒ ඒ ඒ පාලිය එහෙම මේකට දානකොට ලේසි වැඩ තමයි සංස්කෘත පද දාන එක. ඉතින් වචන තුන හතරක් කරලා එක පදයක් දානවා. අපිට නිකන් දිකියවනකොට දිවත් නැමෙනවා. දතත් හැපෙනවා. ඒ තරම් අමාරුයි. එනිපස්සේ ඔය අපේ ඥානාරම සෝරන්ට හම්බුනාට පස්සේ මම කො මොකද්ද ස්වාමීන් වහන්සේ දැන් අපි වගේ මේ කර්ම කට්ටියට මේ කරලා තියෙන්නේ අරකට වැඩිය මේක අමාරුයි කියලා. ඉතින් කිව්වා ඉතින් මොකද කරන්නේ? ඔබ කොහොමද ධර්ම ගැඹුරුයි. ඒක අපිට ඕයිට වැඩිය සරල කරලා අයිස්ක්‍රීම් මුරුක්කු වගේ චොක්ලට් වගේ හදන්න බෑ. මේක ගැඹීර බව සරුවචාන්සේ දේශනා කළා තියෙනවා. තේරෙන ප්‍රමාණය අපිට කිමු 10ක් තියෙනවා කියලා ආයශරයක් කියවන්න. එතකොට තමයි තේරෙනවා 12ක් 15ක් තියෙනවා කියලා. ඒ ආයශරයක් කියවන්න ටික ටික ටික ටික වැඩි වෙනවා. ඒක නිසා අද තියෙන ගොඩක් උපක්‍රම විවිධ භාෂාවලින් කියවන්න පුළුවන්. විවිධ අර්ථකථන තියෙනවා. ඒ නිසා අද ඇත්තටම ගත්තොත් ගිහියත් අංගේ තියෙන පුදුමාකාර ධර්ම. මොකද මේ මම යන ගමනේ මට එහෙම උදව් කරන පස්හය දෙනෙක් ඉන්නවා. අවශ්‍ය වුණොත් <clears throat> ඒ ඇත්තන්ට කතා කරුවට පස්සේ ඒත් සම්බන්ධීකරණය හොයලා දෙනවා. ඒ ප්‍රසංසනීය. ඒ නිසා සුත අනුග්‍රහිතය කියලා මේකට සර්වඥයන් සඳහන් කරන මේකට අපි සිංහලේ බහුසුත භාවය ඇසුවිරු ඥාන පිරුණු කල කියන වචන පාවිච්චි කරනවා. ඉතින් අපි මේ පැය පාවිච්චි කරන්නේ අන්න ඒ වගේ ඒ අසුවිරු ඥාන වැඩි කරගන්න, බහුසුත භාවය වැඩි කරගන්න. එසේ නමුත් අර ගියත්තන්ගේ පැත්තෙන් බල්ලා හෝ භික්ෂුන් වහන්සේලාගේ පැවිදි පැත්තෙන් බල්ලා හෝ අපි ළඟ කොච්චර ඥාණී තිබුණා ධර්මය නැවත නැවත ඇසීම කියන එක ඊට වැඩිය දුරදිගී එකක්. එහෙම තමයි මේ අවුරුදු 2600 මේ ධර්මයේ ආවේ. දේශක විසින් ශ්‍රාවකයාට ලබා දෙනෝ එකවරක් නෙවෙයි. නැවත නැවතත් කියන එකට තමයි මේ සිංහලෙන් බණ කියනවා කියලා කියන්නේ. මේ මොන බණක් කියනවද දන්නේ නැහැ. හැමදාම එකම දේ කියන්නේ කියලා අපි බණිනවා බීප මිනිස්සු. එකම දේ නැවත නැවත කියනවා තමයි බණ කියනවා කියන්නේ. ඒස ආහන එකක් පිනක් කියලා අපි සම්බන්ධ කරලා තියෙනවා. මේකේ වැදගත්ම දේ තමයි අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ඒ පුන්ත පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ හම්බෙලා බණ ටිකක් අහන්න යග්‍ර ශ්‍රාවක එහෙම නැත්නම් ධර්ම භාණ්ඩාගාරික ස්වාමීන් වහන්සේ පුදුජානනාංශ හොඳයි කියපු නිසා පුන්නමන්තාන පුත්‍ර සාන්තය දැකපු ගමන් පත්කඩියක් අරගෙන ගිහිල්ලා වැඳලා ඒ ප්‍රශංසා කරලා බණ ටිකක් අහන්න ගත්ත උපක්‍රම. ඒකම සරුවචන් වහන්සේ විසින්ම ඒ තමන්ගේ ශ්‍රාවකයෙක්ගෙන් බණ අහපු අවස්ථාවක් ගැන සඳහන් වෙනවා. ඉතින් ඒකෙදි පේන්න තියෙනවා කොච්චරක් එක කරපරාද ඒ වගේම බුදු වුණාට පස්සේ සර්වජන් වහන්සේ ගුරුවරයෙක් නැතුව අකුරු කණ්ඩවත් බෑ කියලා කතාවක් තියෙනවානේ. ඒ නිසා ගුරුවරයෙක් කිව්වා. උන්ට හමුනේ ධර්මය. වෙන පුද්ගල වේදයක් හම්බුන්නේ අප්‍රාණික වෙච්ච අනාත්ම වෙච්ච ධර්මය තමයි ගන්න. ඒ නිසා මේ නැවත නැවත බණහනවයි කියලා කියන්නේ එක එකනාගේ දැනුම තාරාතිරම් බලන්න හදන එකක් නෙමෙයි ප්‍රසිංගල කියන්නේ ධර්ම ගෞරවය කියන්නේ. ඒ නිසා අපි මේ වැඩමුළුවේ හැමදාම ධර්ම ගෞරවය ඇති කරගන්න පැයක පමණ බණ සඳහාගත්. මේ තමයි මේ කාලේ. ඊට පස්සේ ඉගත්ත මාතුකා ඉවර කරන දාසිකෝ සාකච්ඡානුකයි. අපි දවල් පැයකමාරක විතර කාලයක් ගත්තා. අපි අපි භාවනා කරනකොට ඇති වෙන ප්‍රශ්න, ගැටලු, ක්‍රන්ති ස්ථාන සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරනකොට දෙපැත්තට ගනුදෙනුවක් කරනවා. බණහනකොට එක්කෙනෙක් කියනවා අනිත් එක්කන අහනවා. ධර්ම සාකච්ඡාවේදී ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ධර්ම සාකච්ඡා වෙනස තමයි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ප්‍රශ්න අහන්න විතරයි ඇයිති තියෙන්නේ. ඊට ටික ඔක්කොම පිළිතුරෙන් ලැබෙන. ධර්ම සාකච්ඡාවේදී කාටත් වගේ කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒකෙදි අර්ථ වැඩි සේවයක් වෙනවා. එන්නත අර්ථ වැඩි විවිධාංගීකරණයක් තියෙනවා මේ දැනුම සම්බන්ධව. ඒ තුන සීලානුගායතේ සුතානුගායතේ සකච්ඡානුගහිතේ තියෙන කෙනාට තමයි ඔය සමත භාවනා විදර්ශනා භාවනා වශයෙන් යන්දාල වශයෙන් කොටින්දගෙන කරන භාවනා විදිමින් කරන භාවනා වශයෙන් දිගට කරන්න ගැම්ම ඉන්නේ මොකද එතන එතන ප්‍රශ්න එතන එතන විසඳ ගන්න පුළුවන් ඒ වගේම අදාළ උපදේශ අලුත් වෙනවා ඒ නිසා තමයි ගමනේ පෙර ගමනක් තේරෙන පටන් ගන්නවා ඉතින් ඒක නිසා අපි වැඩමුළුවකදී මේ මුගක් වෙලාට සරුවච්ච දේශිත පදයක් සූත්‍රයක් අරගෙන මේ විදිහට මාත්‍රිකාව උපයගන්න ඉතින් මේ වැඩමුළුව සඳහා මේ මාතෘකා සාකච්ඡා කරන වෙලාවේදී ආපු යෝජනා වලින් අපි මේ කීල රුක්කෝපම සූත්‍රය කියලා සංවිතනිකායේ සලායතන සංවිත්තේ සඳහන් වෙච්ච මේ සූත්‍රය ඉදිරියට තියාගත්තා. ඒක මේ ආරම්භක පාඩය තමයි මේ ඉස්රායිල් තිබ්බේ ඒක අපි ශක්ති ප්‍රමාණේ අපි ගත්ත භාවනා උපදේශ ටිකත් අපි වැඩමුළුවට දින තියාගත්ත නීති පද්ධතියත් අපි ඉදිරියෙන් තියාගත්ත සීලයත් කියන කාරණා තුනට දාලා බහලා දේශමාලාවක් මතු කර ගැනීම තමයි මේ ධර්ම දේශනාවේ අර්ථය. ඉතින් ඒක නිසා අපි මේ දීර්ඝ මතුනාදීමකට පස්සේ අපි මේ ඉදිරිපත් කරගත්ත පාඩය පාදක කරගෙන ඉදිරියට යන්න උත්සාහ කරමු. එතකොට අපට පුළුවන් වෙයි ඇයි මේ මේ වැඩකට සීලයක් අවශ්‍ය වෙන්නේ කියලා. ඇයි මේ වගේ වැඩක් කරනකොට අපි සාමූහයක් වශයෙන් යනකොට ඔක්කොම එක බන්ධනයක එක පද්ධතියක එක ව්‍යවස්ථාවක ඉන්න ඕන. නැත්නම් එලහරකයි මිහරකයි බැඳගෙන හාන්න හදනවා වගේ එකෙක් මඩ රාජ්‍ය කොට එකෙක් ගොඩ රාජ්‍ය පටන් අරගත්තොත් හීයක් කරන්න අමාරුයි. ඒ නිසා කට්ටිය ගොනු වෙන්න ඕන. ඒ වගේම අපි එක කමටහනක් කට්ටියම පුළුවන් නම් ශක්ති ප්‍රමාණය එක කමටහනකට ගොළු වුණොත් ඉතින් එතකොට දිශාගත වීම වැඩි. එතකොට සමූහයක් වශයෙන් සහ පෞද්ගලිකව ඉදිරියට යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒකට කොච්චරක් මේ ਸਰවචනාංශ මේ කීර රුක්කෝපම සූත්‍රයේ දක්වන මේ කීරිගහේ උපමාව. නැත්නම් මේ කීරිගහේ උපමාවෙන් පෙන්නන උපමේය අපිට සම්බන්ධ වෙනවාද කියන එක අපි බලන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදී සර්වඥන්සේ සඳහන් කරනවා යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් ඒ කියන්නේ දැනට මේ කියන කෙනා මේ සූත්‍රයට අදාළ කෙනා දැනට ගිහිගේ ගත කරන කෙනෙක් වෙන්න බෑ. එයා දැනටමත් සංසාරේ බය දක්නව කෙනෙක් වෙන්න ඕනේ. සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙක් වෙන්න. ඒ නිසා මෙවැනි දේශනාවක් ඔය මේ හොලිවුඩ් එකට ගිහිල්ලා හරි ලාස් වේගාස් කියලා කිව්වට හරියන්නේ නැහැ. ආනිවල් එක කිව්වට හරියන්නේ නැහැ. හතරමං හන්දිය කිව්වට හරියන්නේ නැහැ. ඒක සඳහා සූදානම් පිරිසක් හිටියොත් සූදානම් පිරිස තමයි මේක දෙන්න ඕනේ. මොකද අනික් වෙලාවට ਸਰවචනසේ වගේ අසන්න වර්ගීකරණය කරන්නේ මෙතන අසන්න වර්ගීකරණය තියෙනවා බික්ඛුවා බික්ඛුණියාවා. ඉක්ෂක්කෝ බික්ෂුණියා. ඒකට ඒ කියන්නේ මට ඉස්සර මේ වගේ සූත්‍ර කියනකොට ආගම ලැජ්ජාවක් වෙනවා ජීවෙ ඉන්න කෙනෙක් කියනකොට මේ අපට නෙවෙයි කියලා කියන්නේ. නමුත් කීපතාවක් කියන්න උත්සාහ කරා වගේ ඒකේ අර්ථය තමයි ගන්න තියෙන්නේ සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කෙනාට භික්ෂුව කියනවා භික්ෂුණිය කියනවා. ඉතින් ඒ නිසා මේ වෙනකොට ඒකේ නා මේ ගෘහ වාසයේ තියෙන ආධිනව දැකලා තියෙනවා. ඒ වගේ මේ ගෘහ වාසයේ තියෙන ආධිනවෙන් ගැලවීමට తాවකාලිකව හෝ ස්ථිරව ක්‍රියාමාර්ගයක් අස්පනා අපිට පේන කෙනෙක් වෙන්න ඕනේ. ආන්නේ කෙනා ආමන්ත්‍රණය කළා තමයි සබුවචනාංශය මේ කතා කරන්නේ, දේශනා කරන්නේ, උපදෙස් දෙන්නේ. ඉතින් ඒ කෙනා ඇසෙන් දැකිය යුතු රූපයක් දැකලා ඒ රූපයේ මතින් පහළ වෙන රාග සහිත කෙනෙක් නම් ඇසෙන් දැකිය යුතු රූපයක් දැකලා ද්වේෂය පහළ කරන කෙනෙක් නම් ඇසෙන් දැකිය යුතු රූපයක් දැකලා මෝහය පහළ කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඇහෙන් රූප බලනකොට රාග ඇතිවීම තාම ප්‍රහාණය කරලා නැත්තම්. නැත්නම් ඇහෙන් රූප බලනකොට ද්වේෂ කරන නදකින් නොපතන් කියන විදිහට ද්වේෂ කරන ද්වේෂය තාම ප්‍රහාණය කරලා නැත්තම්. එහෙම නැත්නම් මේක අන්ධමන්ද වෙන, සැක කරන, මෝහ කරන ගතිය තාම ප්‍රහාණය කරලා නැත්තම් එයාට මේ යන්තම් කුප්පන සුළු රූපයක් දැක්කත් එයාගේ වහාම රාගෙන් ආතුර වෙනවා, ද්වේෂෙන් ආතුර වෙනවා, මෝහෙන් ආතුර වෙනවා. වඩාත්ම රාග දෝෂ ඇති කරන කුප්පනසලු විසභාගාරමුණු ගැන කතා කරන්න දෙයක් නැහැ. මොකද තාම යාගේ හිතේ ඇසින් දැකිය යුතු රූප දැකලා ඇති වෙන රාගය, ద్వේෂය, මෝහය තියෙනවා ප්‍රහාණය වෙලා නැහැ. ඒ නිසා මොනවා දැක්කත් ප්‍රිය දෙයක් දැක්කත් අප්‍රිය දෙයක් දැක්කත් නැත්නම් තීරුම් බේරුම් කරගන්න බැරි දෙයක් දැක්කත් කෙලෙස්පතු වෙනවා. ඉතින් ඒක අවබෝධ කරගන්න කෙනෙකුට දැන් සර්වචනාසික පැත්තෙන් බලනකොට නම් ඉතින් කියා ගන්න දෙයක් නැහැ. ඒක තමයි න්‍යාය ධර්මය. නමුත් අවබෝධ කරපො නැති කෙනා අර සර්වචන් වහන්සේ කෙරේ ගෞරවයෙන් මේක එහි එහි කියන්නේ ඉඳ තියෙනවා. රාගේ ප්‍රහාණ කළ නැත්නම් රූපේ විශේෂයි රූප දකින්නට යාට රාගය ඇති වෙන්න පුළුවන්. ඒ ලෙඩේ ළඟ තියෙන රෝගී උත්සන්න වෙන්න පුළුවන්. ද්වේෂය උත්සන්න වෙන්න පුළුවන්. මෝහය උත්සන්න වෙන්න පුළුවන්. ඉතින් ඒක අවබෝධ කරයි. නමුත් මේ අවබෝධ කරනකොට මේ ලෝකේ දිහා සම්මුති වශයෙන් බලනකොට පේන්න තියෙන්නේ ඒ මට රාග ද්වේෂ මොහ සහිත හිතක් තියෙනවා. ඒක නිකන් පුත්තක් යන හිතක් තියෙනවා. එහෙම නැත්නම් මේ රස විඳින හිතක් තියෙනවා. තව වර්ණ సంతාන රස විඳින හිතක් තියෙනවා. ඒ හිතක් තියෙනකොට මට යම් රූපයක් දැකලා මට රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් පහළ වුණා නම් හිතෙන්නේ ඒ රාගෙ ද්වේෂේ මෝහේ පහළ වුණේ අර රූපේ නිසයි කිය. ඒ බාහිර රූපේ නිසයි මට රාගේ පහළ වුණේ. ඒ බාහිර රූපේ නිසයි මට ද්වේෂේ පහළ වුණේ. ඒ බාහිර රූපේ නිසයි මට මෝහය පහළ වුණේ කියලා මේ මට ඇති වෙච්ච යම් වික්‍රියාශය. ඉතී වික්‍රියාශයට වැඩි කාර්යය කරන්නේ අපි බාහිරේ පේන රූපේ තමයි. ඒක තමයි මුළු ලෝකේ පුරා පැතිරලා තියෙන සම්මුතිය. ඒ නිසා අපි පාරද පැත්තේ තියෙන දේවල් නරක දේවල් පේන්නේ නැති වෙන්න හදලා තියෙනවා. පොඩි දරුවන්ට පෙන්වන්න එපා. එහෙම නැත්නම් මේ භාවනා කරන අයට පෙන්වන්න හොඳ නැහැ කියලා. ඉතින් මේ සංසිද්ධිය තමයි ඔය සුද්ධෝදන රජුරෝ සිද්ධාර්ථ කුමාරයාට ගිහි කිය අතරින් නැති වෙන්න වීදි නතුල් නගරෙන් පිට වෙන්න දෙන්නේ නැතුව ඇතුල් නගරේ එහෙම හිතරක් වෙන මොකක්වත් නැති වෙන විදිහට සම්පූර්ණ නගර පිරිසිදු කරා. ඒ මොකද මේ අනාවේක්‍යයක් පළ කරලා තිබුණා යම් හේයකින් නිමිති දැක්කොත් හිත කලකිරෙන්න ඉඩ තියෙනවා. ඒ සුද්ධෝදන රජුණා තිබුණු ලොකුම වස්තුව තමයි මේ පුතා ගෙදර කියන හිටියොත් යාට සක්විති රජකම හම් වෙනවා. ඒක අපේ પરම්පරාවේ කෙනෙක් සක්විති රජ වෙනවා කියලා කිව්වට කිව්වොත් කියන්න පුළුවන් නම් රජුරෝ නැරලා ගියත් සන්තෝෂෙන් නැරෙනවා. පුතානේ ලොකු වෙන්නේ දැන්. ඒක නිසා ලොකු ආශාවක් තිබ්බා. අද කෙනෙකුට තියෙන ලොකුම ආශාව තමයි මුළු ලෝකෙටම රජ වෙන්න හදන්නේ. අද තියෙනවා දේශපාලනේ කරලා තියෙන්නේ. වෙන මොනක්වත් ඒගොල්ලන්ට මේ මූලික අයිතිවාසිකම් පිළිගෙන කරන හටනක් නෙවෙයි. මේ ලෝකෙට ලොක්කාමාන තමයි ගම දුනියාවේ කියලා. ඉතින් අපේ පැත්තේ ඉන්න කට්ටිය කියන්නේ මම ලෝකෙට ලොක්ක ලංකාවට දෙවෙනියයි කියලා. ඒක කොයි ලොක්ක ලංකාවට ගියත් පළවෙනි තැන හම්බෙන්නේ දෙවෙනි තැන තමයි හම්බෙන්නේ. ලෝකෙට ලොක්ක වෙන්න පුළුවන්. ඉතින් ඔය හැම කෙනෙක්ගේම හිතේ තියෙන ආශාව නැත්නම් ඔය තණ්හාවේ මාන්නේ දිටියේ යටින් තියෙන ඔය ලොක්ක වෙන්න අයියා වෙන්න මුදුනා වෙන්න ගරු වෙන්න අක්ක වෙන්න දඟල දැඟලිලා තියෙනවා. ඒක තියෙන තාක්කල් දකින්න හැම රූපයක්ම දඩබීම කරගන්නවා අපි. දඩබීම කරගෙන අර ආශාව ඒ මුදුන වෙන්න තියෙන ආශාව තමයි යන්නේ. ඉතින් ඒක අපිට පේන්නේ මේ සල්ලි වල තියෙන ආශාව, නායකත්වයට තියෙන ආශාව, කැපී වෙන්න තියෙන ආශාව විවිධ මද මාන වශයෙන් සර්වඥාංශ පෙන්නලා තියලා තියෙන්නේ රූප මදය, යොබ්බන මදය, ආෝක්‍ය මදය, දාන මදය, කුල මදය කියලා ගොඩාක් දේවල් වලින් මත් වෙලා අපි ජීවත් වෙනවා. ඒක නිසා උගෝදෙනෙක් හිතනවා සුරාමේරි මජ්ජපමාදට්ඨාන වේරමණී කිව්වහම මේ අරක්කු බොන එක විතරයි රාමයේ ශික්ෂාපද කැඩෙන එක කියලා මොන දෙයට මතේට මතේට ප්‍රමාදයට ගියත් මත් වෙලා තමයි ඒ මත් වෙන ළමාට ඇල්කොහොල් වලින් නෙවෙන්න වෙන්න පුළුවන්. කුඩු වලින් නෙවෙන්න වෙන්න පුළුවන්. මේ අනෙකුත් දේවල් වලින් මත් වෙලා ඒකට මේ ස්නායු වෛද්‍ය විද්‍යාවේ හොයාගත්ත දේ තමයි යම් යම් දේවල් සිද්ධ වෙනකොට ඒ කියන්නේ ඇහෙන් රූප කණින් ශබ්ද වශයෙන් ඇහෙනකොට ඒ දකින අහන ඒ දේවල් අනුව හිතේ ස්නායු ශෛල අතර නැත්නම් ස්නායු ශෛල අතර ගමන් කරන රසායනය ඩෝපමයින් කියන එන්සයිම් එක එනවනම් ඒක න අනිවාර්යයෙන්ම මේ දැකපු දේ නැවත බලන්න ආසාවක් තියෙනවා. මොකද එන්සයිම් එනකොටම මුළු ඇඟම තිරියන් වෙනවා. බුදුහාම කුල්මත් වෙනවා. ඒ කුල්මත් වෙන ඩෝපමයින් එන්සයිම් එක ලබා ගන්න ඒ රසායනේ ලබා ගන්න රූප බලලා නම් ලැබෙන්නේ රූපේ නැවත නැවත බලන්න හැබැයි වෙනවා. සද්ධාහල නම් සද්ධාහන්න හැබැයි වෙනවා. මොකද ඒ දේ එන්සයිම් එක නිකන් එන්නේ මොලේ. එන්නේ ඒකට අදාළ ඒ උද්දීපනේ වැඩි වුණාට පස්සේ. ඒ අද්දීපනේ රූපෙන්ද, සද්දෙන්ද, ගන්ධෙන්ද, රසෙන්ද කියලා ලැබිලා අත්දැක්කොත්. මේ අත්දකින හැම වෙලාවකම ඒකට ඇබ්බැහියක්, මත් වීමක්, ප්‍රමාවට මදයට මදයට පමාදයට හේතු වෙන දේවල් තියෙනවා. ඒක නිසා ඒ සඳහා සාධාරණව අසාධාරණ එලිපිට හෝ රහසේ කියා හෝ නොකියා මේක ලබා ගන්න කටයුතු කරනවා. ඒ ඔක්කොගම තියෙන්නේ අර කැපිපෙන ආසාව දිගට එන ආසාව තමයි. ඉතින් ඒක නිසා පැවිදි වේවා උපවිදි වේවා මේ ගුණය මේ කියන්නේ මේ නොවිදු විදියේ නායකත්වයක් එහෙම නැත්නම් ඒ ආශාවල් ඇති කර ගැනීම සඳහා හැම කෙනෙක්ම සමානව සම්දු කරනවා. සමානව මුතුන වෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒක එක්කෙනෙකුගේ පුද්ගලික දෝෂයක් නෙවෙයි මේ පරිණාමයේදී මේ ස්වභාවික වර්ණයේදී අපිට හම්බෙලා තියෙන සුවිශේෂී අවස්ථාවක් මනුස්සයට අනික් සත්තුන්ට වඩා බොහොම ඉක්මනට පරිසරයත් නමාගෙන මේ සත්තුත් නමාගෙන පරිපාලන ශක්තියක් අරගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් යෑම සඳහා කරන හැම ප්‍රයත්නයකදීම අපි මේ රාග ద్వේෂ මොහ කියන හමුදා තුනත් එක තමයි වැඩ කරන්නේ. ඉතින් මේ හමුදා තුන තාම ක්‍රියාත්මක වෙන තාකල් ලැබෙන හැම එකක්ම අපි පාවිච්චි කරනවා අපි අර නායකත්වයට කැපිපෙනීමට ඉදිරිපත් වෙන්න තියෙන ගතිය. ඉතින් ඒක නිසා බුදුහාමුදුරන්ට අවබෝධ කරපු කෙනෙකුට ඒක එච්චරම අමාරු නෑ තේරුම් ගන්නට ඇතුළත තමන්ගේ අඩුපාඩුව තියෙන තාකල් මත රාග ద్వේෂ මෝහ තියෙන තාකල් අර මේ පුංචි දෙකින් ඇවිස්සෙන්න ඉඩ තියෙනවා පුංචි රූපයක් ගන්නකොහම තැවිෂෙන්න ඉඩ තියෙනවා කියන පුංචි කෙලෙසයික රූපයක් කියලා ගත්තාම ඒක තේරුම් ගන්න පහසු නිසා අටුවාවේ ඒක මේ කෙලෙසයික රූපයක් කියලා කියන ලොකු කෙලෙසයික රූපයක් දැක්කොත් අහන්න දෙයක් නෑ ඒක නිසා බුදුබණ අහන නැත්නම් බුද්ධ ආගමේ කියන අය ගත්තොත් එයත් මේ බුදුහම කියන වචන කැමති. රාගයේ හිතේ තියෙන තාකල් රාගින් කීපෙන ගතිය තියෙනවා. ද්වේෂයේ හිතේ තියෙන තාකල් ද්වේෂින් කීපෙන ගතිය තියෙනවා. මෝහයේ හිතේ තියෙන තාකල් මෝහෙන් කීපෙන ගතිය තියෙනවා. නමුත් ඒ කෙනා ඒකේ දෝෂේ පටවන්නේ මම සුද්ධවන්තයි මේ රූපේ තමයි වැරදි කියන්නේ. ඒක නිසා අපි මේ රූප ඔක්කොටම සුදු අඳන්නවා. රූප ඔක්කොම තෝරන්න හදනවා. මේ මේ රූප ළමයින්ට පෙන්වන්න හොඳ නැහැ. මේ මේ රූප සිල් ගත්තට පස්සේ බලන්න හොඳ නැහැ. මේ මේ රූප භාවනා කරන අයට හොඳ නැහැ කියලා ඉතින් ඒක පිළිබඳ සදාචාරවාදයක් අපේ හිතේ තියෙනවා. නමුත් මේක බාහිරේ නෙවෙයි තියෙන්නේ රූපේ මොකක් වුණත් මේක Tamange ඇතුලේ තියෙන කෙලේශයක් කියලා පිළිගන්නවන්ට නම් ඒකේ නා පටිපදා ඥාන දර්ශන විසුද්ධි නැත්නම් ඥාන දර්ශන විසුද්ධි කියන විදිහට වගේ සත්‍ය විසුද්ධි වල විසුද්ධි පහක් හයක් ගත කරන්න ඕනේ තේරුම් ගන්න කිප්පෙන ගතිය මාව කුප්පන්න පුළුවන් ගතිය බාහිරේ නෙවෙයි තියෙන්නේ ඇතුළත එකක් කියලා. ඒක තමයි පටිච්චසමුපාදය කියලා සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න තියෙන්නේ. මාව කෙලසඳ හෝ විසුද්ධි භාවයටපත් කරන්න බාහිර දෙයක් නැහැ. ඇතුළත තමයි මේ ප්‍රශ්න දිහා බලන සම්මා දිට්ඨිය. සම්මා සංකප්ප තියෙන දෙකේ ප්‍රශ්න තියෙන්නේ. ඒක නිසා මේ රූප නොබල හිටියට එහෙම නිවන් දැකීමක් හම්බ වෙයි කියලා හිතන්න අමාරුයි. ශබ්ද නාහිකයට එහෙම නිවනක් ලැබෙයි කියලා හිතා ගන්න අමාරුයි. එසේ නමුත් මේ මේ අපි මේ කියපු දාර්ශනික ප්‍රශ්න දීබියදී සර්වජන් වහන්සේම අපිට සඳහන් කරනවා යම් හේකින් Taman කාය විවේකේ ලබා ගත්තට පස්සේ චිත්ත විවේකේ සඳහා භාවනා කරනකොට විවිධාකාර රූප පේන තැනකට යන්න එපා. සැනකෙඩි වලට යන්න එපා. ඒක කැලේකට රිංගගෙන ඉන්න. ගහක් මුලට යන්න. ශූන්‍යාකාරයකට යන්න. මොකද ඒ හිත යම් මට්ටමකට නැගලා එනකම් බාහිරේ තමයි ප්‍රශ්න තියෙන්නේ කියලා හිතනවා. ඒ වගේම බාහිරේ තියෙන රූප වලින් ඇති වෙන කැළඹීම නිසා තමයි උපයා ගන්නාලාද මේ චිත්ත විවේකේ වහාම කෙලසෙනවා. ඒ නිසා ඒක තේරිලා නැත්නම් චිත්ත විවේකේ තේරිලා චිත්ත විවේකේ හැකි දෙයක් බව මේ ජීවිතේදීම අපිට මේ නීවරණ වලින්තර තත්යකට යන්න පුළුවන් බව හැකි බව තේරිලා ඊට පස්සේ මේ කෙලෙස් ඇවිස්සෙන්නේ බාහිර දෙයක් එක ගැටෙනවා පස්සේ තමයි නමුත් ඒකේ 100ට 100ක්ම වගකීම ඇතුළත පැත්තේ තියෙන කියන එක වැටහෙන තෙක් ඒ කෙනාට කියනවා ඒ විෂ භාග රූප වලින් අයින් කරලා ඉන්නේ කියලා. ඒක සාමාන්‍යයෙන් මේ රටට ගැලපෙන එකක් නෑ. කිල්ලෙක් ලොකු වෙච්චාම පුරුෂාන්තරයට අරින්න ඉපයි කියලා කියනවා. ඒ අම්මා තාත්තගේ අරස වැරසේ සෑහෙන කාලයක් තිබ්බට පස්සේ තමයි පුරුෂාන්තරයට යන්න. මොකද පුරුෂයෙක්ගෙන් ඒ අම්මගේ තාත්තගෙන් හම්බෙන ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. ඒක නිසා දැන් තිරසන්ගේ එහෙම එකක් නැහැ. පටපනවා කියන සතා ජීවත් වෙන්නෙම බොහොම සුළු කාලයයි. විතර එළියට ඇවිල්ලා පැය දෙකකින් ලිංගික පරිණතයට යනවා. විතර නෙවෙයි එළියට එන්නේ මේ කෝසේ ඒකල පැයක ඒක පැය ස්වල්ප ගානකින් විතර දාන්න පටන් ගන්නවා. ඒගොල්ලන්ගේ නෑ ඔය මේ මේ ආචාර ධර්ම පද්ධති විවාහ ක්‍රම මොනක්වත් නැහැ. නමුත් මේ මිනිස්යන් අතර අපි ගන්න නිදර්ශනයක් තමයි කුලගේක හැදෙන වැඩි වියපත් වෙච්ච විශේෂයෙන් මේක ලංකාව වගේ රටවල් තියෙන කාන්තාවක්සේට පුරුෂාන්තරයට යවන්නේ නැති ආගෙන ඉනවා. ඒ වගේ තමයි අපේ හිතේ යම් චිත්ත ශක්තියක් වැඩෙනකම් එහෙම නැත්නම් යම් ප්‍රතිශක්තියක් වැඩෙනකම් ඒකෙනා ඒ විසභාග රූප එහෙම නැත්නම් දරුණු රූප වලට විවෘත වෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා කියලා කියන්නේ බුදුජානනාංශ මේ කෙලෙස් ඇති වෙන්නේ බාහිර රූප වලින් කියලා පිළිගන්න හදන කතාවක් නෙවෙයි. මේ කෙනා ඒ தත්ත්වෙට අදාළ මේරුමට එනකන් හිත පුළුවන් තරම් ඒ වගේ ආතුර වෙන தත් වලින් වෙන් කළ පවත්තගෙන යන පරිසරයට තමයි අපි භාවනා මධ්‍යස්ථානය කියලා කියන්නේ. ඒ පරිසරය ශල්‍ය කර්මයකදී ඒ ජීවණුහර කරනවා වගේ සාර්ථක ශල්‍ය කර්මකට අවශ්‍යයි. ඒක දිගට පවත්වන්නත් ඕනේ. හරිම අමාරුයි. යම් ප්‍රමාණයකට අපිට සමාධිය එනකන් සමාධිය යම් ප්‍රමාණයක ප්‍රතිශක්තියක් එනකන් අපිට මේ පරිසරය පවත්වන්න ඕනේ. නමුත් පරිසරේ පවත්වනවා කියන එක ආධ්‍යාත්මික වශයෙන් උත් භෞතික වශයෙන් හරිම වියදම් අධික දෙයක්. දැන් ගිහි ජීවිතය කියලා කියන්නේ අපි මේ පරිසරයක් හදලා හිතේ යම් යම් විශේෂිත තත්ත්ව ලබන. එහෙනම් නීවරණයෙන් තොර තත්ත්ව ලබන. ඒකල කියලා ආයෙ දානවා අර පරණ මඩවලින්. දැල්ලා ආයෙත් කියනවා මට ගෑවුනා කක්ක ගෑවුනා කෙලෙස් වුණා කියලා අපිට පෙරපින නැහැ මේ උපයා ගන්නා ලද්ද අරසක. ඒ කියන උත්ථාන සම්පදා, ආරක්ක සම්පදා සම්පදා හතරෙන් සමජීවිකතා, කල්යාණ මිත්‍රතා කියලා අපිට හතරක් කියලා දෙනවනේ. මේ අද භාවනා කරන ලෝකේ ඉතාමත්ම දක්ෂයි උත්ථාන සම්පදා. ඕන තැනකට යනවා. ගුරුවරු අනුගමනය කරනවා පිටිපස්සට යනවා කැප වෙනවා කරනවා නමුත් ඒ උපයාගත් දේ ආරක්ෂා කරන්න දන්නේ නැත්නම් මොකද්ද මේ උපයාගත් දේ වටිනාකම මේ මනුස්සයාට තේරෙන්නේ නැහැ. ඊළා ආයතර පොදලා මැඩිලා. මෙහෙම කරලා කරලා කරලා කරලා කී නමක් බුදුවරු දක්ලා කියනවාද කියන්න අපි දන්නේ නැහැ. එදින කිසිම කෙනෙකුට බැලුවොත් කිසිම කෙනෙකුට සමාජ තත්ත්ව එකකවත් අඩුපාඩුවක් නැහැ. කිසිම කෙනෙකුට ලැබිය යුතු විදර්ශනා ඥාන කිසිම එක අඩුවක් නැහැ. ඔක්කොටම තියෙනවා. ඔක්කොටම සමාන නිදාණයක් තියෙනවා මේ. මනුස්සකම ඇතුළත. නමුත් මේ උපයාගත්තට පස්සේ ඒක ආරස කරන්න හැටි දන්නේ. උපේලා ඉවරලා ආයෙ මඩේ දාන. ඉතින් ඊට පස්සේ ඉතින් ආයෙසරයක් හරිය පශ්චාත්තාපයකටපත් වෙනවා. අනේ මෙච්චර කරගත්තදී ආයෙත් මට පහත් තත්ත්වයටපත් වෙන්න උනා නේද? ඊට පස්සේ තමයි තමන් දෙද්දී ගන්නවා. එහෙම නැත්නම් කමටහනට බයිනෝ. මෙලා භාවනා මධ්‍යස්ථානට බයිනෝ. නැත්නම් ගුරුවරට බයිනෝ. බලන්නේම පිටමයි. වැරද්ද බලන්නේ පිටමයි. නමුත් යම් දවසක අපි හිතමු මේ කියන චිත්ත භාවනාව උපයලා දුඟාක් පරිදි කෙරුවට පස්සේ තමයි මේ මට්ටමේ ඉන්නේ. උපේලා මේ උපයාගත්ත දේ ආරක්ෂා කරන්න කටයුතු කරපු දවසේ දෙවිනා මේ ඉපීම උපත්යත් එක්කම ලබලා තියෙනවා. ඒ භාවනා කළ උපයෝග එකක් නෙවෙයි. දැන් අපි දැනගන්නේ ඒක ආරස්සා උපක්‍රම විතරයි. ආරස්සක උපක්‍රම තේරුම් ගන්නවයි කියලා කියන්නේ තමන්ගේ රුචි අරුචිකම් පාවා දීලා. තමන්ගේ ධම්මා වාචා ධම්මා කම්මන්ත ධම්මා ආජීවය කියන එකට හොඳට හිත යොදලා කියනවා මේ උපය ගන්න ලද සියල්ලම වෙනසෙන්නේ මිච්ඡා වාචා. කොච්චර ධර්මයේ කොල්ලත් එහෙම නැත්නම් කොච්චර චිත්ත විවේකය නැත්නම් අධිචිත්ත තත්ත්වෙ ඉපෙව්වා. කට ඇරපු ගමන් අර ඉබ්බ උඩින්ගේ ඉබ්බට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. දැන් මේක අතන්තර කියලා දෙන්න ඕනේ නැහැ මම හිතන්නේ කොක්කු දෙන්නත් එක්ක ගියේ ඉබ්බා. එහෙන් කොල්ලෝ ගෑ ගහනකොට මොකද යකෝ ඉබ්බටත් ඉගෙන්න බැරි කියලා කට කට පූච්චානම් කියන්න ගියා. කලක් කොඩ වෙච්චාම පැටි ගිහිලා. ඉතින් කොක්කු කියනවා මේ කට කට පරිසම් කරන්න ඉන්න බෑ. මාළුවා නයින්නේ කට නිසා. නිසා මේ භවනා ලෝකෙට මේ ඉබ්බගෙන් සම ආලුවගෙන් ගොඩාක් උපදෙස් තියෙනවා. කොච්චර කිව්වත් අහන්නේ කොච්චර කිව්වත් අහන්නේ ඉතින් ඒ නිසා උපේන ලද්ද අරසා කරන්න බැරි නම් ඒක වඳුරට දැලිපිය වුණා වගේ තමයි. දැලිපිය කියන්නේ තාම සූක්ෂම ආයුධයක්. වඳුරට වුණාට පස්සේ හැමතැනම කපා ගන්න. ඉතින් ඒ නිසා යම් දවසක යම් කිසි කෙනෙක් ඒ විදිහට මේ ලෞපයා ගන්නාලාද මේ චිත්ත භාවනාව ආරක්ෂා කරන අදහසට ගියාට පස්සේ තේරෙනවා අපි හම්බ කරපු සියල්ලම චිත්ත භාවනාව විනාශ කරන දේවල් තමයි හම්බ කරන්නේ. අපි ජනප්‍රියතාවය හම්බ කරලා තියෙනවා, දරුවෝමල්ල හම්බ කරලා තියෙනවා, ගෙවල් දොරවල් හම්බ කරලා තියෙනවා. මේ සේරම අර දේ මේ සෝදපාලුවට ලක් කරනවා. ඒම සම්මා කම්මන්ත කියලා අපේ කුසලතා ගොඩක් තියෙනවා. විවිධ හැකියාවල් තියෙන හැම හැකියාවකින්ම අපි ආය සමාජයට බැඳලා අපි ආය අපේ නර හරකෙක්ගේ වැඩ ගන්න වැඩ ගන්න කියනම අර චිත්ත භාවනා හොදපාලුවට ලක් වෙනවා. ඒ වගේම අපිට මේ සදාචාර ලෝකේ උගන්නන මේ ශිෂ්‍ය ලෝකේ උගන්නන හැම ජීවන ක්‍රමයක්ම උපේලද චිත්ත භාවනා විනාශ කරන සුළුයි. මොනම ජීවන ක්‍රමයක්වත් නැහැ. ජීවන ක්‍රමයක් කියලා අපිට පේන තියෙනවා භෞතික ලෝකේ සදාචාර ලෝකේ මොකක් හරි මේක උසස් මේක පහත් කියලා හැම එකකින්ම කරන්නේ අපිට කලාතුරකින් හරි හම්බෙන මේ චිත්ත භාවනාව නැත්නම් හිතේ භාවිත භාවය නැතිවලා ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකට දීපු විකල්පේ තමයි හිඟා කාලා හරි කමන්නේ හිඟා කාලා හරි කමන්නේ ජීවන රටාව අපි කියන විදිහට ජීවන ක්‍රමය අම්මා ආජීවය අතික කතා කරන්න බැරි විශක් වෙලා මේ සමාජෙ. මොකද මේ බුදුජානනාංශයෙන් පෙන්වන ක්‍රම නාස්තික ක්‍රම වෙලා. ආපස්සට යන ක්‍රම වෙලා. ඒව මේ කාලේ යොදන්න බැරි ක්‍රම වලටපත් වෙලා. ඉතින් කොච්චර අපි චිත්ත භාවනා කරත් අපි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන පැත්තෙන් පොඩ්ඩක්වත් ඉදිරියට පරිතත කරගන්න කැමති නැත්තම් තාම අමාරුවෙන් පෙට්‍රල් ටිකක් හොයාගෙන ඊතර ටිකක් හොයාගෙන පීරිසික දාලා තියාගෙන හිටියා. පීරිසික එක හොලකට ගහගෙන යනවා. <coughs> උගලන්නේ නෑ ඒකට අරසකන. ඒ නිසා ඒක කටපුංචි බෝතලයකට දාලා කට වහන්න ඕන. ඇල්කොහොල් ගත්තත්, ඊතර ගත්තත්, පෙට්‍රල් ගත්තත් ඒක උලඟට ගහගෙන යන ගතියක් තියෙනවා. ඒක උපයෝගමනසයා ඒ කටපුංචි බෝතලයක දාලා වහන්න උපකරණ නැත්නම් ඒ උපේන දේ ඇති වැඩක් නැත්තේ. ඒක නිසා අපි අර මේ සංසාර ගමනේදී ඉගෙන ගන්නේ භාවනා කරලා යම් විපස්සනා ඥාන ලබන්නවක්වත්. මේ මගේ පුද්ගලික මතයක් මම හිතන්නේ විසුද්ධ වෙන්නේ කියන ඕන කෙනෙකුට නොලබපු සම්පති ගන්නවත් නෙවෙයි. හැම එකාම ඉපතිලා තියෙන ඉහළම මේ ඥාන සහිතවයි. අපිට නැත්තේ ඒක උපයාගත්තට පස්සේ අරසා කරන්න දන්නේ නැහැ. ඉතින් ඒක අපි ශිෂ්ටාචාරය කරගන්නවා. ඒක තමයි බෞද්ධ ශිෂ්ටාචාරය කියන්නේ. ඒ තමයි බෞද්ධ හැදියාව කියලා කියන්නේ. ඒ තමයි බෞද්ධ මහත්ම ගති කියලා කියන්නේ. තමන් තමන්ගේ තරමට තමන් ගත කරන ගුණ ජීවිතේට තරම් වෙන විදිහට ගත කරන එකට මායින් කරන්නේ නැතුව මොන වැඩේ කරත් ඒ මැටි වලන් හදන්න සුමානයක් ගියාට බිඳින්න වෙලා යන්නේ. වරුවෙන් ඉවර කරන්න පුළුවන්. එනිසා මැටි කර්මාන්තෙත් තියෙන ඔක්කොම දන්නවා. හැදුවට ඒක අරස කරගන්න දන්නේ. මේ ශාසනය කියන්නේ අරස කරන්න පුළුවන් කාලය. ගුණ ධර්ම අරස කරන්න පුළුවන් කාලය. ඒ අරස කරන්න පුළුවන් කාලේ පොදුවේ ලැබෙන්නේ නැහැ. පොදුවේ ලැබෙනවා ශාසනය. නමුත් ඒක උපයන්න දන්නේ නැත්නම් මම නැවතත් වැඩි වචන වෙන්නදී පාවිච්චි කරන්න උපේනෝ නෙවෙයි අරස කරන්න දන්නේ නැත්නම් ඒකේ සාපේ තමයි සංසාරේ කියන්නේ. ඒ නිසා මේ භාවනා කරන ඉන්න පිරිසක තියෙන පින්වන්ත භාවය එහෙම නැත්නම් භව සම්පatti කරගතිය එහෙම නැත්නම් අවශ්‍යතා හැකියාව ප්‍රභවය කියලා නිම කරන්න බෑ හැසිරීම නැත්නම් වචන ක්‍රියා සහ ජීවන රටාව ඇති කිසිම කෙනෙක් කිසිම කෙනෙකුට අනුකම්පා කරගන්න ගැතිය අපේට නෑ ඒ නිසායි සර්වචනාංශයට මේ විවිධ පැති වලින් මේක පෙන්ලා දෙන තියෙන්නේ ඇත්තටම හොඳයි කරුණා කරලා අන්නේ හොඳට ගැළපෙන විදිහට හැසිරෙන්න කියලා. එතකොට මේ හැසිරීමයි ඔය සීලෙන් ගන්න හැසිරීමයි වෙනවා. සීල ශික්ෂාවයි මේ සමාධි ශික්ෂාවයි වෙනවා. සීල ශික්ෂා සඳහා කය වචන දෙකේ තමයි අපි පාවාදීම් කරන්නේ. අදබැද්ද දෙබීම් කරන්නේ. හික්මව ගැනීම කරන්නේ. ඒකෙන් ඉහළට යන්න ඕනේ එකනා. දැන් කය වචන දෙකට අඩිය තියෙන හිතත් එක්ක තමයි වැඩ කරන්නේ. අන්නේ හිත යම් වෙලාවකට එයා බොහොම කීකරුසුවච ශිෂ්ටාචාර ගතියකටපත් වෙනවා. හැබැයි ඒකම අනිත් පැත්තට යනවා. ඒක යා කිසිම දෙයක් නැහැ. ඉතින් මේ දෙක දැකලා මේක මගේ ගතිය නෙමෙයි මේක හිතේ ගතිය. මේකට කියන්නේ චිත්ත නියාම. නැත්නම් මේක නියාම ධර්ම. ඉතින් තමයි චපලයි. අප තමන් වචන කතා කරන්න ඕනේ ක්‍රියා කරන්න ඕනේ ජීවිතයට අවගත කරන්න ඕනේ හිත කීකරු වෙන හිත භාවිත වෙන සීතල වෙන කලබල අඩු කරන පැත්තට yaadෙන්න. ඒක හැරෙ යන්න බෑ. ඒක හැටි ගියොත් ඇත්තටම පිස්සු හැදෙනවා. අපි හිතේ මේක හැරෙට ගියොත් එහෙම මේක බොකොටලා නැහිනවා. ටික ටික ටික ටික මේක හදන්න ඕනේ දැනගෙන දැනගත යුතු කාරණා වටේ මම මේ බණ ගෙනියන්නේ මොකද්ද දැනගත යුතු කාරණාව හිත ඇවිච්චෙනවනම් ඇවිච්චෙන්නේ මම නිසායි හිත ඇවිච්චෙනවා නම් සාන්ත වෙනවනම් සාන්ත වෙන්නේ මම නිසායි බාහිර දේවල් වල ක්‍රියාශක්තිය, බාහිර දේවල් වල තියෙන සම්බන්ධතාවය නොගිනිය යුතුයි. ඒක නිසා පින පෙන්නෙන්න ඕනේ. ඉස්සලා දැනගන්න ඕනේ මට පුළුවන් භාවනා කරන්න. මට පුළුවන් සතිය පිටවන්න. මට පුළුවන් ටිකක් වෙලා අරමුණක පවත්වා. මට පුළුවන් යම් යම් සමාධි මට්ටමකට යන්න. මට පුළුවන් යමාරලාට මේ ගැඹුරු තියෙන අනිත්‍යතාවයේ දුක්ඛතාවනත් වටහා ගන්න. නමුත් ඒක ආරස්සා කිරීමේ ක්‍රමය අනිත්‍යර දෙන්න බෑ. බුදුහාමරණ දෙන්නත් බෑ. බුදුසසුන ඒකට බෙහෙත් උඩෝ ලියලා ඒ නිසා මම මේ යම් දවසක යම් කිසි කෙනෙකුට වෙනදා නොලැබිච්ච මට්ටමේ හිතේ ශාන්ති කරගත්තයක් ආවනම් එයා වෙනදාට වඩා තමන් කතා කරන වචන ප්‍රමාණය තේරුම් ගන්නවා. ඒකෙන් තමයි මේක සෝදාපාලුවට යන්නේ. ක්‍රියාකාරකම් ගැන හිතන්න ඕනේ. ජීවන රටාවේ බලන්න ඕනේ අපි අනුසූරකන එහෙම නැත්නම් අතිශකෝපභෝගී අතිපාරිභෝගිකත්වයට යන ජීවන රටාවක්ද තියෙන්නේ නැත්නම් මේ ප්‍රයෝජනෙයි සලකලා මූලික අවශ්‍යතාවයන් ටිකත් එක්ක යන ගතිය. දැන් සරල ජීවන රටාවක් කියන එක භාවනා කරලා යම් ප්‍රයෝජනයක් සමාජයක් නොලබපු කෙනාට වඩා ලබපු කෙනාට මෙන්න මේ බණේ තීරෙන්න මට මේ සමාධියක් ලැබුණේ මම මීට වැඩිය පටිතද කරගන්න ඕන. මම මීට වැඩිය හික්මෙන්න ඕන. මම මීට වැඩිය සලකා බලන්න ඕනේ. මොකද සලකගන්නේ මේ ලැබිච්ච සමාධියට අනුග්‍රහ කරන්න. මට මේ ලැබිච්ච අලුත් தත්ත්වෙට ගැළපෙන විදියට තරම් වෙන විදියට සීල ශික්ෂාට යහා ගිය චිත්ත භාවනාවක් එතන හිත චිතරු කර ගැනීමක් කරන්න පුළුවන්කම බව තේරුම් අරගත්තොත් ඒකේන නිලයක් ධූරයක් ලැබෙන්න ලැබෙන්න එයා එnde එnde එnde ඒකට අනුගාත අනුගමනය වෙන විදියට අනුයාත වෙන විදියට ක්‍රියාකාරකම් තුනක් තියෙනවා වාචා කම්මන්ත ආජීව කියලා. ඒ පැත්ත සලකා බලන ඉතින් කාට හරි හිතෙනවා නම් මම මේ දවසින් දවස භාවනා කර කර කර යනකොට මම මගේ වචන පාවිච්චි කරන වචන ගැන මම සැලකිලිමත් වෙනවා. මම කරන ක්‍රියාකාරකම් මේකට අනුග්‍රහ වෙන විදිහට කටයුතු කරනවා. මම මේ ජීවන රටාව වෙනස් කරන්න ලෑස්ති. එක සැරේ නෙවෙයි ටික ටික කියලා. ඒ තුනට මම කියන්නේ ඒ කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන පිළිබඳ අවබෝධයට මම කියන්නේ සාමාන්‍ය බුද්ධිය කියලා. මේ පිළිස අන්තිම දුර. අබෝම පිං ඇති පිළිස බොහොම කැපෙලා වැඩ කරනවා. උපයගත්තට රකින්න දන්නේ. කිව්වට බීටලියට වේනා ගන්නවා. ඩොක්කක් ගන්නත් හිතන මේ ධම්ම ජවාගේ මයින්ඩ් එක තරහ වෙලා තමයි ඩොක්කක් කරන්නේ. උපේන දේ රකින්න දන්නේ. ඉතින් ඒක නිසා අපි ඔක්කොම ඉන්නේ එකම බෝට්ටුවේ තමයි. අපිට කට්ටිය ඔක්කොමලා එකතු වෙලා මේක දන්නවනම් මේ අපි කවුරුත් කවුරුත් වීඩියෝකට ආපු කට්ටිය මේ බොහොම උනන්දුවෙන් මේ භාවනා කරනවා. ඇත්තටම යම් යම් කට්ටිය ඉතාම ගැඹුරු බොහොම වටිනා අත්දැකීම් ලැබලා තියෙනවා. අනික් කටේ ඒක නොලබන්න කිසිම හේතුවක් නැහැ. හොඳට අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි කට්ටිය එකතු වෙලා අපි කියන කාට කරු කරලා අපි වචනේ, අපි ක්‍රියාවෙන්, අපි ඒ සම්මා ආජීවයෙන් මේකට එකට නැමිච්ච පිරිසක් බවට උනාම වෙනවනා මේකට සර්වචනාංශය සඳහන් කරන්නේ සමග්ගාණ තපෝසුකෝ මේ අමාරු තපස භාවනා කරන්න අතර තියෙන සමගිය පෝෂණය ලැබෙන භාවනා කරන්න ඒ සමගියත් නැත්නම් මේ පොදු සම්මුතියට අපි එන විච මේ තත්ත්වයට ගරු කරන්නේ නැත්නම් ඒ පුද්ගලික මේ න්‍යායපත්‍රිකුත් තියාගෙන පොදු න්‍යායපත්‍රිකුත් තියාගෙන ඉඳින්න වෙන්නේ මොකද්ද අර බුද්ධ ඥානපත්‍රය සාර්ථක වෙන්නේ වෙන්න සම්මා වාචා කියන එක මිච්ඡා වාචා බවටපත් වෙනවා. සම්මා කම්මන්ත කියන එක මිච්ඡා කම්මන්ත බවටපත් වෙනවා. ඊට පස්සේ සම්මා ආජීවය කියන මිච්ඡා ආජීවය බවටපත් වෙනවා. ඉතින් ඒකට දවල් නිගල් රැ දනියල් සෙල්ලමක් කියන්නේ. ලෝකෙට ප්‍රකාශය තිබුණාට ගෙදෙට්ට මරකාශය තමයි. මේ දෙක තේරුම් ගන්න කවුරුත් වෙනකන් ඉඳපන්. මම මේ ලැබෙන ලැබෙන අත්දැකීමක් සාමාන්‍ය බුද්ධියට දාලා ඒ වචන ක්‍රියා සහ ජීවන රටාවේ කැපකිරීමක් වෙලා තියෙනවා නම් ඒක තමයි පුරුෂ ධම්ම සාර්ථි ගුණය කියලා බුදුහාමුදුරන්ගේ තියෙන නවාරහදී බුදු ගුණ වල එකක් තමයි මම මේ භාවනා ජීවිතය තුළ කතා දාගෙන වචන පිළිබඳව ප්‍රමාණී සහ ගුණාත්මක වෙන කොච්චර සාර්ථකද ඒක එක පැත්තකින් සංනිවේදනය එනිසා භාවනා කරන එක නම් සංනිවේදනය හරිම ඍජුයි හරිම පිළිසිතුයි වල්පල් නැහැ ඔය කිරි ගහට මෝල් ගහින් යනවා වගේ කියන කතාව සිංහලේ තියෙන්නේ. එයාගේ කියන වචනේ කිරි ගහට මෝල් ගහින් යනවා හරියට හරි ගැහුවොත් කිරියනවා. සමහරු යන්නේ කොහෙද කියලා අපම මල්ලේ පොල් කියලා තමයි කියන්නේ. ඒ මොකද එයා කතා කරන දේ ගැන මගේ කීමක් නැහැ. ඒකම ක්‍රියාකාරකම් බලනකොට අපිට මේ හැදෙන ලෙඩ ඉතාමත්ම දක්ෂ ඍජු නිර්ණායක නිර්ණායකයක් අපි කොච්චරක් වැඩි ක්‍රියා කරනවද සමහරලාට රෝග සමහර රෝග කර්ම රෝග සමහර රෝග මේ ජීවිතේ පාවිච්චි කිරීම නිසා වෙන වෙන රෝග ඒ ඔක්කොගෙම ගුණයක් එන්න පටන් ගන්නවා භාවනාව යනකොට ඒ කියන්නේ සතහට වන බව බව දුකට වේදානන් කියලා හරවත්යන්සි මේ ඔක්කොම බාධා කරන කතා කරන්නේ යම් කිසි කෙනෙක් මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය හදාගත්තා නම් අද එන්නේ එන්නේ තේරෙනවා ඒ කයේ හිතේ නිරෝගී භාවයක් පිළිබඳ නැත්නම් නිරෝගී මාර්ගය තේරෙන පටන් ගන්නවා. ඒකම ආජීවයක ඉන්නවා නම් අපි එන්නේ එන්නේ එන්නේ යහ ජීවන රටාවට එනවනම් අපිට විදේශයක් කියලා එකක් ඉන්න බෑ. කොහොත්තන ගියත් ගෙදරවල්. යහ ජීවන රටාව ගත කරන එකට කොත්තෙන්ද ගියත් නැහැ දැපිසක් වගේ. කවුරුවක්වත් පිටකංකාරයෙක් කියලා හිතෙන්නේ නැහැ. ඒක හරි පුදුමාකාර ගතියක් තියෙන කිසිම කෙනෙක් සැක කරන්න හිතෙන්නේ නැහැ. කිසිම කෙනෙක් මට මට හානි කරයි කියලා හිතෙන්නේ නැහැ. ඉතින් දන්නවා කරගත්තොත් එයා කරගන්නවා. පූර්ණ විශ්වාසය. අද ලෝකෙ තියෙන හැටි බලන්න මේ මුරුග වර්ෂයට වැස්සට තිබිච්ච જાතියක් වගේ නැහැ මේ එකම හැම එකම සැක කරනවා. ಜಾති ಜಾති වශයෙන් සැක කරනවා, ආගම් ආගම් වශයෙන් සැක කරනවා, අසල්වැසි වශයෙන් සැක කරනවා. කොච්චර හම්බ කරන කෑවත් බුදිය ගත්තා. කාවුදේ දිරවන්නේත් නැහැ, පැතුරේ නින්ද යන්නේත් නැහැ. ආවොත් කවදා හරි සමිතියක සමාගමක සංදායමක මේ ජීවන රටාව කියන එක නැත්තම් අපේ යහ ජීවනය ඒක නිකන් හරියට කැලේ තියෙන ගස් ටිකක් වගේ කැලේ ගහ විතර ලස්සන පද්ධතියක් නැත්තම් එකිනෙකා ගරු කරන පද්ධතිය බුදු හැටක් පෙන්නනවා ලැබෙන හැමදේම පාවිච්චි කරනවා ඇසත් පාවිච්චි කරනවා හිතේ හොදේත් පාවිච්චි කරනවා මේ පොහොර ටිකක් පාවිච්චි කරනවා කුලකට පාවිච්චි. පාවිච්චි මනුස්සයන්ට ඔක්කොම හදලා දෙනවා. එදී මේ සික්මිත් නැති දුර්ලතා සමසයි මනුසතා හේත් පිත් ඇති බන මනුසතා වනසයි දුර්ලතා කියලා කවියක් තියෙනවා. මීය කවරක් හදාන ඒකෙම මිටක් ගහගෙන කැලෙම කපාගත්ත මිටක් ගන්න ගහලා කපනවා. ඒ වතුම අපේ අතින් සිද්ධ වෙන නිසා අපි අදහස් කරගනිමු. එහෙන් දැකිය යුතු රූපකින් එන රාගය කියන මේ මේ කුෂ්ඨ රෝගී මේ ලෙඩේ මන් ළඟ තියෙනවා. එහෙන් දකින්න රූපේ කියනකොට ද්වේෂය පහළ වෙන. දෙකින් කියනවා හැඟීම් පහළ වෙන ලෙඩේ ලෙඩේ කුෂ්ඨ රෝගී මන් ළඟ තියෙනවා මේ දකින්නදී එලහර කදමී අරගත් කියලා අඳුර ගන්න බැරි. නැත්තම් මේ ටික භාවනාවට කළා කියනවා මේ ආස්වාදද ප්‍රසවාසද වෙන් කළා අඳුර ගන්න බැරි. දැන් ආශ්‍රද ප්‍රසාරද බිම්බි මහැකිරීම කියලා වෙන්කොල්ල අඳුර ගන්න බැරි. ඇවිදිනකොට මේ වම දකුණ නෙවෙයි කියලා අඳුරගන්න බැරි. උතුරු දකුණ මාරු වෙන ගතිය තියෙනවා අපි ඒකට මෝහය කියලා කියනවා. ඒ ගතිය තියෙනවා නම් එයාට පොන්චි දෙයක් ආවත් කිපෙන්න පටන් ගන්නවා ඇහැට කුණ වැටුණා වගේ. බරපතල රාග ජනක දෙයක් ඕනේ නැහැ බරපතල ද්වේෂ ජනක දෙයක් ඕනේ නැහැ බරපතල මෝහ ජනකයක් ඕනේ මොකද හේතුව මෙයාගේ අතුලත හිත ගිය නිසා සංවේදී වෙච්ච නිසා පොඩි දෙයකට සැලෙන ගතිය, පොඩි දෙයකට තමන තමන් දෙත් වෙන ගතිය හරි වැඩි. ඒ නිසා සාමාන්‍ය කාම ලෝකේ ඉන්න කෙනා වගේ නෙවෙයි. භාවනා ජීවිතයට ගියාට පස්සේ වනමුකේ පාදපුවා වගේ තුවාලේ බෙහෙත් දාන්න ඉස්සලා සුද්ධ කරා වගේ හරියට සංවේදී. ඒක නිසා යාට තේරුම් ගන්න ඕනේ ඒ සංවේදී බව වැඩි වෙන්න වැඩි වෙන්න පුංචි දෙයකටත් කෙපෙර ගතිය වැඩි වෙනවා. මේක වාසියට හරවගෙන මේ බාහිරයේ අරමුණු වල තියෙන එකක් නෙවෙයි මේ මගේ හිතේ හැටියක් ඒක නිසා මම පුළුවන් තරම් මේ මගේ හිතේ රාග ద్వේෂ මොහ අඩු කරනවා මිසක් මේ පාරායිනේ තියෙන නිර්වත් රූප වලට රෙදි අඳලා වැඩක් නැහැ ඒක වැඩක් වෙන්නේ නැහැ එහෙම නැත්නම් මේ පොළවේ තියෙන වලකොඩිල්ල සමතලා කරනවා වෙනුවට උඹ සෙරප්පු දෙයක් දාගෙන ඉවර මේ ලෝකේ පුරාම හංගෙලන්න අමාරු වියදම් වැඩි බදල පිළිදාන. ඒ වුණත් මේ ලෝකයා කතා කරනවා වැත්තේදී උඹ කට පරිසම් කරගන්නේ කට වට කරවට වැට බැඳා වගේ. මේ ටික වෙනුවට අපි කියන නෑ මුළු ලෝකෙම කතා කරන අතර වෙනකන් ඉන්න ඕනේ මම භාවනා කරන්න. මම වලගොඩලි ඔක්කොම සමතලා කරලා දෙන්න ඕනේ මට සක්මන් කරා. සක්මන් කරන්න බැරි මොකද පොළොව වැදින්දා. අපි කට්ටිය ඒක තමයි කියන කතාව. මෙන්න මේක අනිත් පැත්ත හරවගෙන එන්නේ එන්නේ එන්නේ මම මේ වගේ පොඩි දේවල් වලට ඔද්දල් වෙන ගතිය අඩු කරගෙන මම මේකට දාව පොඩි එක එක විස්තරයක් කියනවා. ඔද්දල් වීම නැතුවම නෙවෙයි කාටක් තියෙන කතා කරන්න එපා ඒකට. වැරදිච්ච ගැන කතා කරන්න එපා. වැරදිච්ච ගැන කතා කරන්න එපා. ඒ කතා කරන්න කරන්න ඒකට පෝර වැටෙනවා. යම්딴 හරි දවසක චිත්තක්ෂණයක් හරි හුස්මක් හරි පිම්බීමක් හරි හැකිලීමක් හරි වමක් හරි දකුණක් හරි කරගන්න පුළුවන් වුණා නම් එතනින් කතාව පටන් ගන්නවා. ඒකල බලන්න තමන්ගේ හැම හැකියාවක්ම යොදලා ඒක පොඩ්ඩක් වැඩි කරගන්න. එතකොට ඇතුළත දේවල් විතරයි අපට අවශ්‍ය වෙන්නේ. ඇතුළත හැකියාවල්, ඇතුළත ක්‍රියාකාරකම්, ඇතුළත කර්ම ශක්තිය. ඔක්කොම ප්‍රයෝජන වෙනවා. ඒසාර බාහිරේ ඇවිස්සන ගති දේවල් නැතුව නෙවෙයි. ඒකට ආමන්ත්‍රණය කරන්න එපා. ඒකට බැහැ ගන්න එපා. ඒ ගැන කතන්දර ගොතන්න යන්න එපා. ඒක කෙලෙසෙන්නේ එතකොට තමයි. ඒ නිසා අපි භාවනා කරන යනකොට යම් ආකාරයක චක්කු විඤ්ඤාය රූපයක්ම වෙන්න ඕනේ. එහෙන් දකින රූපනේ කොයි එක ආවත් ඒ එල්ල වෙච්ච වෙලාව ආපතගත වෙච්ච ආරමුණක් එක්ක ඉන්න පුළුවන් වෙලාව දැනගෙන ඒක වැඩි කිරීම සඳහා තමන්ගේ ඥාණය ප්‍රයෝග ඥාන කියලා මේවට කියනවා ක්‍රමසහ විදි යොදන්න යොදන්න යොදන්න යොදන්න ඒ කෙනාට ගණන් පත්‍රේ ගාණක් හදන්න හදන්න හදන්න විශේෂයෙන් තීර්ණාත්මක විභාගයක නම් තරංකාර විභාගෙම සන්තෝෂයක් ඇති වෙන්න වගේ අරමුණු කරබර කෙලස් කලදර නැති චිත්තක්ෂණයට පොහොර දාන නන්දු කරවන මේ ක්‍රමය සීල ශික්ෂාව නෙවෙයි මේකට කියන්නේ සමාධි ශික්ෂාව අනේ සමාධි ශික්ෂාවේදී Tamanට ලැබිලා තියෙන පුංචි පුංචි ඒ ප්‍රගමන හේතු එහෙම නැත්නම් සුබ ලකුණු විතරක් හිතර ගන්න අරණේක වැඩි කර ගැනීම සඳහා පුළුවන් තරම් කටයුතු කරනවා මිස ඒක කැඩීමට කටයුතු වෙන දේවල් ගැන වැඩි හිත යොදන්න එපා. වැඩි ඒ ගැන හිත කරදර ගන්න එපා. හරිගිය මෙලෙක් භාවය හොයාගෙන හරිගිය පැලිර දිගේ ඇතුළට දැස්වීමේ ක්‍රමය දන්නවනම් ඒකට මම මගේ වචන වලින් කියන්නේ වැල යන පැත්තට මැස්ස ගහන්නේ අනේකයි තියෙන්නේ. මම හරි කියලා හිතන පැත්ත දිගේ වැට ගන්න යනවා මිසක් වැරදිච්ච දේවල් කතා නොකර සිටීම ඇතුළත විශ්වාසය වඩන දෙයක්. වගේම යමක් සාධනීය විදිහට ඉදිරිපත් කරන ක්‍රමයක්. වගේම sannivedanaya හරියම ඍජු කරන ක්‍රමයක්. ඒ හරිතනින් පටන් අරගෙන ඒක විස්තර කළ පස්සේ කියනවා වැරදිච්ච දේවල්. ඒතර වැරදිච්ච දේවල් වල තියෙන අඩු අවස්ථාවක් සහ ප්‍රමුඛතාවයක්. ආන්නේ කරද කරන්න ගියත් අපිට තේරෙයි අපි ළඟ ඒ තියෙන ලැබිච්ච දේ ආරක්ෂා කිරීම නැත්නම් උත්හාන සම්පත්‍ය ආරක්ක සම්පත්‍ය බවටපත් කරනකොට අපි ළඟ තියෙන කිසිම ආයුධයක් අපි මෙතේ පාවිච්චි කරලම නැහැ. අපි මේ අඬහෝ ගෑම විතරයි කරලා තියෙන්නේ. චෝදනා කිරීම විතරයි කරලා තියෙන්නේ. මේ ආයුධ ටික පාවිච්චි කරන පටන් අරගත්තොත් තමන්ට පුදුමාකාර සතුටක් විනෝදාංශයක් ඒ වගේම කවදාකවත් හිතපු නැති පැති වලින් ප්‍රශ්න විසඳන ගතියක් එන්න පටන් ගන්නවා. ඒකෝට අපිට තියෙනවා සබහා ධර්මයේ පවා නැතු වෙනවා. එතකොට අපිට හැම එන අභියෝගයක්ම ප්‍රශ්නයක්ම පෙර ගමනකට සුභාසින්සනයක් වඩපත් වෙනවා. ඒක නිසා ඒ සඳහා බුදුහාමුදුරන්ගෙන් නොකිය කියලා තියෙනවා හැම කෙනාටම ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදිව උපවදිව හැම කෙනාටම manussත් ලැබෙන හැම කෙනාටම හම්බෙලා තියෙන ආයුධපකරණ මල්ල සමානයි. හැම කෙනාගේම දැනුම සමානයි. ඒ පැත්තට පාවිච්චි කළානේ අපි පාවිච්චි කළ තියෙන චෝදනාවකේ. හරියන පැත්තෙන් බලලා මම මේකට උනන්දු කරන්න ඕනේ ඒක කියන්න ඕනේ කියන පැත්තෙන් බැලුවොත් වැරදිලා වෙන්න ඇති කෙනෙක් කියන්නේ දිනවා manussකමම නිවනක් කියලා. manussත් ප්‍රතිලාභේ දුර්ලභ වෙන්නේ ඒකේ මන නිවනේ ඔක්කොම ප්‍රමුඛ ප්‍රභාවේ තියෙනවා. ආනික ඉස්මතු වෙන තාලට ඉදිරියට කරගෙන යන්න මේක වෙලා මේ කරන ධර්ම දේශනාව සියලු දිනාටම ශක්තියක් ධෛර්යයක් ඵලයේ පිංස හේතු වාසනා වේවා කියලා අද මේ පළවෙනි ධර්ම දේශනා නිමා මෙතනින් සටහන් කරනවා සියලු දිනාටම තරම් කරගෙන යන වැඩේ තවත් ධෛර්යයෙන් යුක්තව කරගන්න ලැබීවා කියලා ප්‍රාර්ථනා මෙතනදී මම කැමති මෙන්න මෙහෙම අදහසක් ඉදිරිපත් කරන්න අපි මේ ධර්මදේශන අනිම අවස්ථාව අපි මේක පාවිච්චි කරනවා කරන්න යෝජනා කරනවා පුණ්‍ය අනුමೋದනා කිරීමේ අවශ්‍යතාව අවස්ථාව නැත්නම් ඥාතිද දිව්‍යයන් පින් පැමිණීමේ අවස්ථාවක් කරගන්න ඊට පස්සේ අපි නමේ පරියන්ක නැගිටට පස්සේ වෙලා ගන්න අපි අපි වෙලාවල් වලට යන්න පුළුවන් මේක සඳහා විනාඩි ස්වල්පයක් අපිට ගත වෙනවා ඒක අනුමත කිරීමක් වශයෙන් මම කැමැති ප්‍රකාශ කරන්න අපි පටන් ගත්ත වැඩමුළුවේ පළවෙනි දවසේ මේ තාකල් කටයුතු කරදරයකින් තොරව ඉදිරියට ගියා ආදාවකින් තොරව ඒ නිසා ඒව සංවිධානය කරපු පෙනීන පෙනී උදව් කළා වූ සියලු සත්පුරුෂ මණ්ඩල වලට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ, පිම්පමුණවන්න ඕනේ, මුදිතාවේ යුක්තව සාදු කියන්න ඕනේ. ඒ නිසා අපි මේ කටයුතු පිළිිනු පිළිිනු උදව් කරන්න ආව සීලම සත්පුරුෂ මණ්ඩල වලට අපි මේ තාකල් කටයුතු කිරීමෙන් ලබා ගන්න ලද කුසලය අනුමෝදන් වෙත්වා කියලා සාදු නාදයක් පවත්වනවා. සාදු සාදු සාදු. එවනම් අපි අපි ආයත මේ විදියට පැත්තක ලබන භාවනා කරන්න හම්බෙන්නේ ඥාති පිරිස් වලින් අපිට ලැබෙන අනුග්‍රහය නිසායි. ඉතින් ඒ ඥාති පිළිසු වියදම් සභා මණ්ඩලෙම ඉන්නවනම් වඩා හොඳයි. නමුත් අපි දන්නවා ඒක අමාරුයි. ඒ නිසා අපි මේ ඥාති නියෝජනයක් තමයි මෙතන කරන්නේ. සහලේ ඥායින්ගේ පරිදි ඥායින්ගේ. ඉතින් අපි මේ බණක් අහලා භාවනාවක් කරලා විවිධාකාරයෙන් රස කරන ලද කුසල් අනුමෝදන් කරන සමාදන් වෙන වෙලාවේ ඥාති තමතක කරන්නේ අපි මේ වෙලාවේ ඥාතින්ට ආරාධනා කියනවා මේ සභාවේ නැති වුණාට ඉන්නා තැනක සිටලා අපි මේ කරන කුසල් දිහාවට හිතගත යොමාවා අපි මේ දෙන සාදුනාදී අහලා හරියට පිටිසේ ඉඳලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්නාසේ අපේ මේ ඥාතින් සඳහා කරන මේ පුණ්‍ය අනුමෝදනාවට අපේ සාධුනාදයට එක් වෙත්වා කියලා අපි ඥාතින්නේ සාධුනාදය පවතුන සාදු සාදු අප අපටත් මේ විවිධාකාරයෙන් රැස් කර ගන්න දාන කුඩා කුසල් අපේ ඒකායන પરමාර්ථය වෙන මේ සංසාර දුක දැනගෙන සංසාරයෙන් ගැලවීම සඳහා ඒකායන වේවා යාව ජීව වේවා සිළුම අසත්පුරුෂ සංසේවනයන්ගෙන් දුර වෙලා සත්පුරුෂ සංසාර සංසේවනය නිවන දක්වාම අපට ලැබේවා කියලා සාදුකාරයක් පාවා. ඒ අදහසින් යුතුව අපි ඊතාවතාචාදී ගාථා සජ්ජහායනා කිරීමයි සම්ප්‍රදාන කුලෝ කරන්නේ. ඒ ගාථා සජ්ජහානාව දන්නේ ඇත්තෝ සජ්ජහානාට රැස්වීම එකතු වෙමු جوړ වෙමු නැති අය අවධානයෙන් යුක්තව ඒකට අහුම්කම් දීමෙන් ඒ කටයුත්තට සම්බන්ධ වෙනවා. ඊතාවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම්මේ සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම්මේ සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ආකාදත්තා ච බුම්මත්තා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාදත්තා ච බුම්මත්තා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාදත්තා ච බුම්මත්තා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු තාවනිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපානපත්ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන ආමි බාල සමාගමෝ කතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍ය සාදු සාදු සාදු පත්‍ත්‍යවා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුඛී හොන්තු සුඛී හොන්තු යෝගාසමාධි අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti තග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු